මා ගොඩක් දුරට උත්සාහ කරන්නේ මේ ත්‍රිපිටකය ත්‍රිපිටකයේ දේශනාවල අර්ථය පිහිටන විදිහට ඉස්මතු කරන්න. ඒ කියන්නේ ත්‍රිපිටකයේ දේශනාවල අඩංගු අර්ථය ඉස්මතු වෙන විදිහට අර්ථය වෙනස් නොවි ඉස්මතු වෙන විදිහට ඔබට හෙලි කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද මගේ අර්ථයන් සහිතව සමස්ත විග්‍රහය ඉදිරිපත් කළොත් එතෙන්දී බුද්ධ දේශනාව ඔබට ගැළපී යන ආකාරයේ ඔබට අනුරූප වෙනවා. ඒ දේශනාවට අනුරූප වෙන්නේ නැහැ. මේ කාරණේ තේරුණක් දන්නේ ඒ කියන්නේ අර්ථ විග්‍රහය මට අනුරූපව ඉදිරිපත් කරොත් ඒක මට අනුරූපව අදහස් වලින් තමයි ඔබට හිතට යන්නේ. එතකොට අර ආනි කියලා සූත්‍රයක් තියෙන්නේ. මගේ අදහස ඔබනවා. ඔබල මං ඔබ ඔබට බේරේ දෙනවා. ඔබ ඔබේ අදහස ඔබනවා. ඔබ නාද කරලා වෙන කෙනෙකුට දෙනවා. ඒ කෙනා එයාගේ අදහස ඔබනවා. බුදුරජාණන් වහන්සේගේ මූලික අදහස යන්නේ නැහැ. ආනි සූත්‍රයේ ඉදිරිපත් කරලා ඉදිරිපත් කරන්න ඔය අනතුරු අපිට පෙන්වලා දෙන්නේ. එතකොට යම් කාලයක් ගියාම බුදුරජාණන් වහන්සේගේ මූලික අර්ථ සම්පූර්ණයෙන් හැලිලා ගිහිල්ලා අර බාහිර අදහස් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේ බුද්ධ දේශනාව අවබෝධ කරගන්න බැරි මට්ටමටම දූෂණය වෙලා යනවා. අද වෙනකොට ඒක තමයි වෙලා තියෙන්නේ. දේශක ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා තින් බහුලව මේක සිද්ධ වෙනවා. ඇතැම් දේශකයාණන් වහන්සේලා අටුවාව රැකගෙන අර්ථය රැකගෙන මේක කරන්න උත්සාහ කරනවා. අටුවා ටීකා ටිප්පණි මත ඉඳලා. නමුත් බොහෝ අය ශ්‍රද්ධාව නැති නිසා අර තමන්ගේ අදහසම ගෙනියන්න උත්සාහ කරගෙන ඒ තමාවට අරසෙන පිරිසට ඒ අනතුර භාජනය කරනවා ඊට පසේ ගෝලයෝ පිරිස ගෙනියන්නේ අදහස. කාලයක් යනකොට බුද්ධ ශාසනයේ මූලික හරය ඉවත් වෙලා ගිහිල්ලා ඔවුන්ගේ හිතේ වැඩෙන්නේ නිවන ඉලක්ක කරගත් ධර්මයක් නෙවෙයි. භයානකම අනතුර තියෙන්නේ නිවන ඉලක්ක කරගත්ත ධර්මයක් කියලා වඩන්න වෙන එකක් ඊට පස්සේ නිවන ඉලක්ක කරගෙන ඒක වැඩුණා කියලා රැවටීමට ලක් වෙන එක තමයි භයානක. ඒ අර්ථය වරද්දා ගැනීමේ දරුණු විපාකය ඒකයි. ඒ නිසා කිසි විටක වචනයක්වත් බුද්ධ දේශනාවේ වචනයක්වත් ඒ දීලා තියෙන අරුත් වලට එහා හිතන්න එපා. හිතුවොත් ඒ ක්‍රමයට වැඩෙන්නේ නැහැ. තමන්ගේ අරුත් වලට තමන්ගේ නිර්මාණයට තමන් ආසයි. තමන්ට මෙහෙම වැටහෙනවා. මට මෙහෙම අත්දැකීම් තියෙනවා කියලා මේ ඉස්මතු කරලා පෙන්වන අදහස් වලට ආසයි. සමහර විට බුද්ධ දේශනාවේ හරයට වඩා ස්වාමින්වහන්සේ නමක් කියන අර්ථය හිතට කාවදින්න පුළුවන්. ඒ ස්වාමින්වහන්සේ මේ බුද්ධ දේශනාවේ පරිවර්තනයේදී ලියද්දී ඇතිවෙච්ච දෝෂ කියලා ඒ ස්වාමීන් වහන්සේ ලස්සන්ට පෙන්නනවා කියලා අර හිතට වදින දෙයට කැමැත්තක් දක්වනවා. එතන තියෙන උන්වහන්සේගේ පටිභාණය. පටිභාණයට මිනිස්සු කැමති. ඒක කාමයන්ගේ කාමයන් තුල හිතද්දී ඇතිවෙන එක්තරා පටිභාණයක්. ඒක රූප ශබ්ද ගන්ධ රස අසුර කරගෙන හිතද්දී ඇතිවෙන පටිභාණයක්. ධර්මය කියන්නේ ඊට එහා ගිය දෙයක්. ධර්මය කියන්නේ නෙක්කම්ම ධාතුව තුල පිහිටි නිවන් මඟ ඉස්මතු කරන ඉතා ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් තමයි මේ ධර්මයේ හැටියට භාග්‍යතුන් වහන්සේ ලෝකයට එලි කරන්නේ. ඉතින් ඒ ධර්මයට පරිබාහිර විදිහට අර්ථ දීලා Taman තුළට ගලපගන්න ගියොත් වැරදි පරයයි මේක Tamanගේ හිතට ගිහිල්ලා සිත දූෂණයට ලක් වෙනවා විනාශයට පත් වෙනවා. ඒ සිත ආය හදන්න බෑ. ඉතින් ඒ ස්වාමින් වහන්සේ හෝ ආයතනයේ මේ විදිහට පෙන්වුවනි කියලා අර ඒ ආයතනයට හෝ ස්වාමින් වහන්සේට හෝ බැඳිලා අර්ථේ වැරදි අර්ථේ අනුමෝදන් වෙලා තමන්ගේ නිවන් මඟ වරද්ද ගන්නවා. ඒ අනුතර ඔබ සිද්ධ කරගන්න එපා. එතෙන්දී අපි කියන්නේ තමන්ගේ අදහසට තැන දෙන්න කියලා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අර්ථයට තැන දෙන්න කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ අර්ථයේ ඉස්මතු වන ධර්මයේ ඇසීම තමයි නිවැරදි වෙන්නේ. එතකොට තමයි නියම ශ්‍රුතය ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණේ කියන දේ ඇති වෙන්නේ නිවැරදි අර්ථයෙන් ඇසුවොත්. ඉතින් නිවැරදි අර්ථයේ එක එක ස්වාමීන් වහන්සේලාගේ හිතවලට පහළ වෙන්නේ ඒක පහළ වෙන්නේ බුදු කෙනෙකුගේ හිතට විතරයි. ඔන්න ඕක ඕක ශ්‍රද්ධාව. සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි ඒක. ඒ අර්ථයෙන් කියන දේ. එතකොට සද්ධාති තථාගතස්ස ශ්‍රාවකම් කියලා කොහෙවත් නැහැ. සතාගත ශ්‍රාවකයාගේ අවබෝධය නෙවෙයි අර්ථය කියන්නේ. ධර්මය කියන්නේ. එතකොට ඒ සද්ධාවම හලා ගන්නවා කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අර්ථය හැලුවොත්. ස්වාමින් වහන්සේගේ පෞද්ගලික අර්ථයකට ගියොත්. ඉතින් ඒ මූලික බීජේ නැතුව මේ ධර්මයේ ඉහළට යන්න බෑ. මූලික හරය නැතුව මේ ධර්මයේ ඉහළට වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ ධර්මයේ නමින් වෙන දෙයක්. ධර්මයේ නමින් පටිභාණයෙන් බිහිවෙච්ච එක එක නිර්මාණ වලට අපිට රැවටෙන්න පුළුවන්. ඒ නිර්මාණ තුල නිවන වැඩෙන්නේ නැහැ. නිවන වැඩෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළ නිවන් මඟ තුල පමණයි. ඒ නිවන් මඟ දේශනා කරලා පනවල පිහිටවල පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා, උත්තානිකම්මං. පනවල පිහිටවල විවරණය කරලා බෙදා පෙන්වලා ඉස්මතු කරලා පෙන්වලා ඉවරයි. ඒක වෙන කෙනෙකුට ආයිස්මතු කරන්න දෙයක් නැහැ. ඒ ශ්‍රද්ධාවෙන් යුතුව ඔබ ධර්මයේ නිවැරදිව අහලා, නිවැරදි අර්ථයෙන් යුතුව ධර්මය අහලා ඔබ ධර්මයේ තුල දියුණු වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම තව අවසානයේ පොඩි කාරණයක් කියන්න ඕනේ. ඔබ සූත්‍ර දේශනාවක්, විනය දේශනාවක්, අභිධර්ම දේශනාවක් කියවනකොට ඊට අදාළ අටුවාව ළඟින් තියාගෙන කියවන්න උනන්දු වෙන්න ඕනේ. ඒක විශේෂ උපදේශක්. තෙරුවන් සරණයි.